නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට අපට ඉගෙන ගන්නට පුළුවන්කම ලැබුණා අකුසල විතරක තුනක් සහ කුසල විතර්ක තුනක් පිළිබඳව. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලයි ඒ අකුසල විතර්ක අපි ඉගෙන ගත්තේ. නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය, අවිහිංසා විතර්ක විදිහට ඒ කුසල විතර්කයන් අපි ඉගෙන ගත්තා. ධර්මයෙන් පිළිසන ලබන්නට කැමති කෙනා අකුසල විතර්ක බැහැර කරලා යලි හට නොගන්නා දෙයක් බවට පත් කරන්න ඕන. ඒ කුසල විතර්ක උපදවලා ඒවා සිතේ බලවත් කරගන්න ඕන. ඒ විදිහටයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. සසරේ බොහෝ කාලක් ධර්මයේ පුරුදු නොකොට ධර්මයෙන් බැහැර දේවල් පුරුදු කළ අය තමයි සසරේ ආවේ. ඒතර අපිට මේ අකුසල විතර්ක බැහැර කරලා පුරුදු වුණ අවස්ථා තියෙනවා නම් ඊට අඩුයි. නේද? දැන් මේ මේ ජීවිතේ ගත්තත් අපිට තේරෙන දා පටන් කුසල විතර්ක පුරුදු කරනට වඩා අකුසල සහගත විතර්ක තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. ඒක ස්වභාවයෙන් වෙන එකක්. ලස්සන දෙයකට ලස්සන දෙයක් බලපුවාම ඒ ලස්සන ඒ නිමිටි මතක තියාගෙන ඒක සතුටෙන් සිහි කිරීම ස්වභාවික දෙයක්. ඒක කවුරුත් කියලා කරන එකක් නෙවෙයි. දැන් අපිට පොඩි කාලේ දැකපු ලක්ෂණ දෙයක් බලලා ඒකේ පාට හරි හැඩේ හරි මතක තියාගෙන ඒක සිහි කර කර ඒක ප්‍රාර්ථනා කරන්න අපිට කවුරුත් කියලා දුන්නේ නේද? අපි ලක්ෂණ මලක් දැක්කහම මල ලක්ෂණයි කියලා පාටයි හැඩේ මතක තියාන ඒක සිහි කර කර සතුටින් සිහි කරන්නට කවුරුත් කියලා දුන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඒ ස්වභාවයේ නිසා සිදුවෙන දේ තමයි ඒ ස්වභාවයට අපි ගොදුරු වෙනවා. ඒ ස්වභාවයට ගොදුරු වෙනවා. ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. ඒ ස්වභාවයට ගොදුරු වෙන්නේ ඇයි? ඒ ස්වභාවය තේරුම් නොගන්න නිසා. ඒ ස්වභාවය තේරුම් නොගන්න නිසා ඒ ස්වභාවයට ගොදුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ ස්ත්‍රියගේ රූපය පුරුෂයාගේ සිත හාත්පසින් බැඳලා යටපත් කරන තරම් බල සම්පන්න රූපයක්. ඒ බඳු වෙනත් රූපයක්ම දකින්නේ නැහැ කියනවා. පිරිමියාගේ සිත සම්පූර්ණයෙන් යටපත් කරන රූප අතර ස්ත්‍රීගේ රූපේ තරම් රූපයක් දකින්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි පුරුෂයාගේ රූපය ස්ත්‍රීගේ හිත හාත්පසින් යට කරනවා. ඒතරම් වෙන රූපයක් නෑ කියන ලෝකේ. ඒතර ඒක ස්වභාවයක්. දැන් ස්ත්‍රීගේ රූපය විසින් පිරිමියා බලෙන් අල්ලගන්නේ බලෙන් අල්ලගන්නවද? පිරිමියාගේ රූපය විසින් ස්ත්‍රිය බලෙන් අල්ලගන්නවද? නෑ ඒක ස්වභාවයක් ඒකේ. නේද? ඒකේ ස්වභාවයක්. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ ස්වභාවය අනතුරුදායක දෙයක්. මේ ස්වභාවය අනතුරුදායකයි. ඒ ස්වභාවය වළක්වන්න අපට බෑ. අපට තියෙන අනතුරුදායක දේ අනතුරුදායක විදිහට පිළිගැනීම. භාගතුන් වහන්සේ පෙන්වනවා මහණෙනි බඹසර වසන කෙනාට ස්ත්‍රියගේ රූපය අනතුරක්. ස්ත්‍රියගේ හඬ අනතුරක්. ස්ත්‍රියක් නම් පුරුෂයාගේ රූපය හඬ අනතුරක්. දැන් භික්ෂුවකට ස්ත්‍රියගේ ස්ත්‍රී ඇසුර අනතුරක්. බඹසර වසන භික්ෂුවකට. ඒ විදිහට අනතුරුදායක දේවල් ගැන භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒතර භාගතුන් වහන්සේ පෙන්නනේ අනතුරුදායක දේ අනතුරුදායකයි කියලා අපි තුල පිළිගැනීමක් තියෙන්න මොකද ඒ ස්වභාවය වෙනස් කරන්න බෑනේ. අපිට පුළුවන් ද නෑ භාගතුන් වහන්සේ අනතුරුදායක කියලා කිව්වට අපි ඒක වෙනස් කරනවා. කියලා පුළුවන් ද හදාගන්න? බෑ. ඒක මේ තුන් ලෝකයේ කිසි කෙනෙකුට බෑ. මොකද බුදුරජාන් වහන්සේ මේ මුළු ලෝකයේම අවබෝධ කරගෙනයි අපිට මේ ධර්මය කියලා දෙන්නේ. ඒ විදිහට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ කාම විතරක අනතුරුදායක දේවල්. ව්‍යාපාද විතරක අනතුරුදායක දේවල්. විහිංසාව විතරකේ අනතුරුදායකයි. ඒවා අකුසල්. ඒ අකුසලයේ කියලා කියන්නේ තමාට යහපත ඇති කරන එක නෙමෙයි. මොන විදිහින්වත් අකුසලකින් යහපතක් ඇති කරන්නේ නැහැ. අනුන්ට යහපතක් ඇති කරන්නේ නැහැ. කිසි කෙනෙකුට යහපතක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මේ විතර්ක අනතුරුදායක දේවල් කියලා භාගතුන්සි පෙන්වනවා. එතන අපිට ඒ භාගතුන් වහන්සේ අනතුරුදායකයි කියලා කිව් දේ ගැන අපට තියෙන්න ඕන විශ්වාසයක්. ඒතරේ අනතුරුදායකයි කිව් දේ අනතුරුදායකයි කියලා පිළිගත්තොත් යමෙක් පිළිගත්තොත් ඒ පිළිගන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධයයි. ඒ අවබෝධය පිළිගත්ත කෙනා අනතුරුදායක දේවල් ඇසුරු කරන්න බය වෙනවා. බයක් ඇති වෙනවා. අන්නේ බඳු බයක් සහිත කෙනා අකමැත්තක් සහිත කෙනා තමාගේ සිතේ ඒ අකුසල විතර්ක ඉපදිලා පවතිනවට කැමති නෑ. පෙර පුරුදුට ඉපදෙන්න පුළුවන්. මොකද ඒක එක පාට අයින් කරලා දාගන්න පුළුවන් එකක් නෙවෙයිනේ. පුහුණුවකින් ක්‍රමානුකූලව අයින් වෙලා යන එකක්. ඒ නිසා පෙර පුරුද්දට ඒක ඉපදෙන්න පුළුවන්. ඉපදිනකොට යා ඒකට කැමති වෙන්නේ නැහැ. බයයි. අකමැති. දුරු කරන්නයි ආසා. අන්නේ බඳු ස්වභාවයක්, ඒ බඳු භාගතුන් වහන්සේගේ වචනය ගැන විශ්වාසයක් උපදව ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ අකුසල විතරක බැහැර කරන්න ඒ පැහැදීම, ඒ ශ්‍රද්ධාව අපට බලයක් උපදවලා දෙනවා. එයයි ශ්‍රද්ධා බලය කියලා අපි තේරුම් ගත යුත්තේ. ඒතර ඒ විශ්වාසය නැති කෙනා අකුසල විතර්කයේ බයක් සැකක් ලැජ්ජාවක් නැතුව හිතේ පවත්නවා. අකුසල විතර්කයේ හිතේ පවත්තන්න පවත්තන්න හිත කිලිටි වෙනවා. කාම විතර්කයක් තුළ සිතේ පිරිසුදු වීමක් කාම විතර්කයකින් සිත පිරිසුදු වීම වෙන්නේ නැහැ කවදාවත්. ව්‍යාපාද විතර්කයකින්, විහිංසාව විතර්කයකින් සිත පිරිසුදු වෙන්නේ නැහැ කවදාවත්. සිත අපිරිසුදු වෙනවමයි. අපට ආන් එහෙම තේරුමක් තියෙන්න ඕන. ඒ කාම විතරකයෙන් මොකද වෙන්නේ? ව්‍යාපාද විතරක නිසා මොකද වෙන්නේ? විහිංසාව විතරක නිසා මොකද වෙන්නේ කියලා අපට තේරුමක් තියෙන්න ඕන. සිද්ධ වෙන්නේ මොකද්ද? සිත අපිරිසිදු වෙනවා. ඉතින් භාගතුන් වහන්සේ පෙන්නනවා අපිරිසිදු සිතකින් සැපක් ඇති වෙන්නේ නැහැ කියලා. අපිරිසිදු සිතකින් සැප පහසුවක් ඇති වෙන්නේ නැහැ. දුකක්මයි ඇති වෙන්නේ. පීඩාවක්මයි ඇති වෙන්නේ. ඉතින් ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න කෙනා ඒ සිතේ අපිරිසිදු වීමත් තේරුම් ගන්නවා. ඒක තමා තුළම තමාගේ සිත විමසා බැලීමෙන්ම තේරුම් ගන්නවා. ඒක අවබෝධයක්. අපිරිසිදු වූ සිත අපිරිසිදු සිතක්සේ තේරුම් ගැනීම අවබෝධයට අයිති දෙයක්. ප්‍රඥාවට අයිති දෙයක්. අපිරිසිදු සිතෙන් දුක් පීඩා උපදිනවා කියලා තමා තුළ තේරුම් ගැනීම ප්‍රඥාවට අයිති. ඒක අවබෝධයට අයිති. ඒ විදිහට සිත අපිරිසුදු වෙද්දී ඒ අපිරිසුදු භාවය මුල් කරගෙන දුක් පීඩා හට ගන්නවා කියලා තේරුම් ගත්ත කෙනා ඒ දුක් විඳින්න කැමති වේද? දැන් දුකට කිසි කෙනෙක් කැමති නෑනේ. නේද? ඒක ධර්මතාවයක් නේ. ඒක තේරෙනව නේද? දැන් නුවණ තියෙන කෙනෙක් දුකට අකමැතියි කියන එක වාද කරලා දැන් කරුණ සහිතව පෙන්නලා නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියන්න බෑ නේද කාටවත් නේද දුකට කවුරුත් අකමැති නේද එහෙනම් දුකක් ඉපදුනහම ඒ දුක බැහැරකරන්න කැමති වෙනවා දුකට අකමැති කෙනා. ඒතර දුක බැහැරකරන්න කැමති කෙනා ඒ දුක හටගන්න විදිය තේරුම් කරලා දෙනකොට ඊටාම සතුට සිතින් මේ ධර්මයේ පිළිගන්නවා. දුක හටගන්නේ මෙහෙමයි කියලා දුක හටගන්න විදිය කියලා දෙනකොට දුකට අකමැති කෙනා සතුටෙන් ඒක පිළිගන්නවා. ඒක බැහැර කරන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ අපට විවිධ අවස්ථාවල් දී නොයෙකුත් විදිහට කියා දෙනවා. අපිරිසිදු සිත මුල් වෙලයි මේ දුක් හටගන්නේ. සිත අපිරිසිදු වීමෙන්මයි දුක හටගන්නේ. අපිරිසිදු සිතෙන් සැපක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට ධර්මය ඉගෙන ගන්නකොට දුකට අකමැති කෙනා සිතේ අපිරිසිදු භාවයට අකමැති. ඒ සිතේ අපිරිසිදු භාවයට අකමැති කෙනා සිත අපිරිසිදු වෙන්න හේතු වෙන දේවල් බැහැර කරන්න ආසයි. මොනවද සිත අපිරිසිදු වෙන්න හේතු වෙන දේවල්? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ මේ විදිහට තේරුම් ගන්න කෙනා නිතරම තමාගේ සිත ගැන විමසා විමසා බලන කෙනෙක් නේද? ඈ මේ විදිහට ධර්මයේ තේරුම් ගන්නකොට යා තමන්ගේ සිත විමසලා බලන කෙනෙක් නේද? තමන්ගේ සිත දිහා විමසා විමසා බලනවා. ඒ විමසා විමසා බලන්න බලන්න තමාගේ සිතේ තියෙන ස්වභාවය හොඳින් මනමින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම තේරුම් ගන්න තේරුම් ගන්න භාගතුන් වහන්සේ නිතර නිතර කියන මේ ධර්මයේ අර්ථය තමා තුළම තේරෙන්න ගන්නවා. මේ අකුසල විතරක නිසා සිත අපිරිසුදු වෙන ස්වභාවය, ඒ නිසා දුක් ඇති වෙන ස්වභාවය තමා තුළම තේරෙන්න පටන් ගන්නවා. ධර්මයේ දකින්න කියන්නේ ඒකට. ආන් මේ විදිහට තේරුම් ගන්න කෙනා අකුසල විතරක බැහැර කරනවා. උත්සාහයක් ගන්න ආන් මේ විතර බුද්ධ වචනය මුල් කරගෙන මේ අකුසල විතරකවල ස්වභාවය තේරුම් ගන්න. ඒ විදිහට තේරුම් අරගෙන හිතන්න අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය පරිපූර්ණ වූ පිරිසිදු සිතක් උපදවගත් අපටත් පරිපූර්ණ සිතක් පිරිසිදු සිතක් උපදව ගන්නට ධර්මයේ කියා දුන් මේ දෙවි මිනිසුන්ගේ වන්දනාවට වන්දනාව හිමි ඒ භාගතුන් වහන්සේව සරණ ගියේ අය අපි. ඉතින් ඒ විදිහට භාගතුන් වහන්සේ සරණ ගිය අය අය විදිහට අපිරිසිදු සිතකින් සිටීම සුදුසු නෑ අපිට කියලා කල්පනා කරනවා. දැන් කාම විතරකයක් හිතේ බලපවත්නකොට සිත අපිරිසිදුලා පීඩා විඳිනවා Tamanට තේරෙනකොට. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නේද කියලා තේරෙනකොට ඒ සිත බැහැර කරන්න යාට හයියක් ඇති වෙනවා. ඒ අකුසල සිත බැහැර කරන්න එයාට ඒ භාගතුන් වහන්සේ ගැන සිහි කිරීම විශාල අනුග්‍රහයක්. ඒ ශ්‍රද්ධාව මුල් මුල් වෙලයි ඒ අනුග්‍රහය ලැබෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ සරණ ගිය අය බුදුරජාන් වහන්සේ ගැන සිහි කරමින් ධර්මයේ ගැන සිහි කරමින් සංඝ රත්නය ගැන සිහි කරමින් Tamanගේ සිතේ අකුසල විතර්ක අකුසල ස්වභාවයන් බැහැර කිරීම පිණිස උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහය සාර්ථකයි. ඊටාම සාර්ථක උත්සාහයක්. හේතුව යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සිහි කරනවා නම් ඔහු තුළ ශ්‍රද්ධාව උපදිනවා. යමෙක් බුදුරජාණන් වහන්සේ අවබෝධය සිහි කරනවා නම් ඔහු තුළ ශ්‍රද්ධාව ඉපදිනවා. ඒ අවබෝධය යලි යලි සිහි කරනවා නම් ඔහු තුළ ශ්‍රද්ධාව යලි යලි පවතිනවා. නිතර ඒ භාගතුන් වහන්සේගේ අවබෝධය ගැන සිහි කරන කෙනා තුළ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක්සේ වැඩිනවා. ඒ විදිහට ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වැඩිනකොට නිතර තියෙන ශ්‍රද්ධාව ඉතින් භාගතුන් වහන්සේගේ වචනය ගැන තියෙන විශ්වාසය නිතර හිතේ පවතිනවා. ඒ බලයක් බවට පත් වෙනවා. චිත්ත බලයක් බවට පත් වෙනවා. ඒක තමයි ශ්‍රද්ධා බලය කියලා කියන්නේ. ඉතින් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි යම් තැනක ශ්‍රද්ධා බලය තියෙනවා නම් යම් කෙනෙකුගේ සිතේ ශ්‍රද්ධා බලය යම් වෙලාවක ශ්‍රද්ධා බලය තියෙනවා නම් ඒ ශ්‍රද්ධා බලයේ පවතින තාක් අකුසලයන්ගේ පැවැත්මක් ඒ සිතේ නැහැ කියන. දැක්කද රැකවරණයේ ඉපදෙන හැටි. බලන්න අපිට වචනයක් වචනයක් නැර අපට ආරක්ෂාව පිණිස තියෙන බුද්ධ වචනේ නේද? ඈ ශ්‍රද්ධාව ඇති කර ගැනීම පිණිස අපිට තියෙන බුද්ධ වචනේ පිළිගැනීම. ඊළඟට ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන සිතේ අපිරිසිදු භාවය බැහැර කරගෙන පිරිසිදු සිත ඇති කර ගැනීම පිරිස හැම තැනකදීම බුද්ධ වචනයම නේද අපිට පිළිගන්න වෙන්නේ. නේද? මොකද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සිහි කරමින් ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද ශ්‍රද්ධාව යම් වෙලාවක යම් වෙලාවක යමෙක්ගේ සිතේ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව තියෙන තා අකුසලයක පැවැත්මක් නැහැ කියනවා. ඒ කරුණ අපි තේරුම් ගන්නේ සහ පිළිගන්නේ කුමක් මුල් කරගෙනද? ඒත් ශ්‍රද්ධාව මුල් කරන්නේ. දැක්කද ශ්‍රද්ධාව අපට යලි යලි පිහිටට තියෙන හැටි. ශ්‍රද්ධාව යලි යලි අපට පිහිට පිස පවතිනවා. අපේ චිත්ත බලය වැඩි කිරීම පිස ශ්‍රද්ධාව පවතිනවා. ඒතර ශ්‍රද්ධාව මුල් කරගෙන බලවත් සිතක් ඇති කරගත්ත කෙනා තමාගේ සිත පිරිසුදු කර ගැනීම පිණිසම සිත කෙරෙහිම සිත යොමාගෙන සිටිද්දී සිතේ අපිරිසිදු භාවය පිණිසවන අකුසල විතර්ක වලට පැවැත්මක් තියෙයිද? පැවැත්මක් තියෙන්නේ ඒකයි ශ්‍රද්ධාව යම් තැනක තීන තාක් එතන අකුසලයන්ගේ පැවැත්මක් නැහැ කියලා කියන්නේ. බලන්න මේ ශ්‍රද්ධාව අපට කොතරම් පිහිට පිණිස කොතරම් ආරක්ෂාව පිණිස ශ්‍රද්ධාව කියන්නේ අපට පවතිනවද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර ප්‍රේමයක් තියෙනවා. සුළු හෝ ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒ කියන්නේ ඒකයි. ඊටා ස්වල්ප පැහැදීමක් තිබ්බත් එයා සුගතිය ඉපදිනවා කියනවා. ඊළඟට ඔබ අහලා තිනවනේ සුගතියක ඉපදෙන්නේ නැහැ අපිරිසිදු සිතක් තියෙන කෙනෙක් කියලා. පැහැදිලිනේ? සිත අපිරිසිදු නම් එයා සුගතියේ ඉපදෙන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න අපිරිසිදු සිතක් බැහැර වෙලා ඒ සිතේ අපිරිසිදු භාවය බැහැර වෙලා ස්වල්ප හෝ පැහැදීමක් තිබුණා නම් ඒ ස්වල්ප පැහැදීම මුල් කරගෙන අර අපිරිසිදු සිතේ බලය අඩු වෙනවනේ. ඒ ස්වල්ප පැහැදීමටත් පුළුවන් නම් සුගතියක උපදවන්න, ඉපදීමක් ඇති කරවන්න. එහෙනම් ඒ ස්වල්ප වූ පැහැදීම මුල් වෙලා අර සිතේ අපිරිසිදු භාවයේ දුර්වල වෙනව නේද? එහෙනම් ඒ පැහැදීම බලවත් කරගත්තොත් බලවත් පැහැදීමක් ඇති කරගත්තොත් එහෙනම් මේ සිත පෙළෙන අකුසලයන් ෂේ වීම සිද්ධ වෙන දෙයක්. සිද්ධ නොවී තියෙන්නේ. අන්නේ බඳ විශ්වාසයක් ඇති කරගන්න. එහෙම නැත්නම් එකපාරට ඔබට මේ අකුසල විතරක දැක්කහම බය හිතෙන්න පුළුවන්. අනේ මේක අයින් වෙන්නේ නැහැ සමහර අය දුකෙන් ඉන්නවා. ඊටාම දුකෙන් ඉන්නේ මේ අකුසල විතරක අයින් වෙන්නේ නැහැ කියලා. එහෙම අයින් වෙන්නේ නැහැ කියලා හිතන්නේ හිතන්න හිතන්න. ඒ අකුසල විතරක අයින් වෙන්නේ නැහනේ. අයින් කරගන්න බෑනේ. කියලා හිතන්න හිතන්න ඒ ගැන ඒ විදිහටම කතා කරන්න කරන්න මොකද වෙන්නේ? තමන්ගේ ශ්‍රද්ධා බලය දුර්වල වෙනවා. උපන් ශ්‍රද්ධාව දුර්වල වෙනව නේද? දැන් අපි අකුසල විතරක දුරු කර දුරු වෙන්නේ නැහැනේ කියලා හිතන්නේ ඇයි? අපිට යම් ශ්‍රද්ධාවක් තියෙනවා නේද? යම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් තියෙන නිසානේ අකුසල විතරක ගැන හිතන්නේ නේද? යම් ශ්‍රද්ධාවක් තියෙන කෙනා අකුසල විතරක දුරු කරගන්න හිතනවා. ඉතින් එයා හිතු විදු දුරු වෙලා යන්නේ නැහැ. එන යම් ශ්‍රද්ධාවක් අර තිබුණා මේක දුරු වෙන්නේ නැහැනේ කියලා හිතන් හිතන් ශ්‍රද්ධාවට මොකද වෙන්නේ? දුර්වල වෙලා යනවා. යම් කලකදී හිතනවා මේ කාලේ බෑනේ කියලා. ඒතර ශ්‍රද්ධාව නැහැ නේද? ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා ඒ උපන් ශ්‍රද්ධාව බලවත් කර ගැනීම පිණිසම කල්පනා කළ යුතුයි. අකුසල විතරක එක පාට දුර වෙලා යෑමක් හිතන්න එපා. එම වෙන්නේ නැහැ. ඔබ දැකලා තිනු මේ සමහර අවියාවිද මේ ගෙවිලා ගෙවිලා ගෙවිලා අර සමහර උදළු දැකලා තියෙනවද ගෙවිලා උදළු බන්ද ළඟටම පුංචි උදළු තල පුංචි උදළු තල දැකලා තියෙනවද ඒවා ඒ විදිහට තිබ්බද දැන් ඔබ ගෙවල් වල වැඩ කරන අවියවද නිකන් ගෙවිලා හොඳට මෙච්චර ඒවා කොච්චර කල් ගෙවෙන්නේ ඇද්දනේ ඈ කවදාවත් පෙනුනද ගෙවෙනවා ඈ ගෙවෙනවා පෙනුනද නමුත් ගෙවිලා තියෙනවා පේනව නේද ඔන්න ඔය වගේ භාගතුනසේ පෙන්නනවා අර වෑය කියන එක ඔබ දන්නවද? වෑය අඳුරන්නේ නැති ඉඳන් මම වෙන ආයුධ ගැන කිව්වේ. ගොඩක් අද කාලේ කට්ටිය වෑය කියන එක දන්නේ නේද? උදළු මිට ගන්නකො. උදැල්ල මිට. උදැල්ල දන්නවද? අද ළමයි දන්නේ නැහැ ඒ වැඩ කරපු උදැල්ලයි අලුතෙන්ම ගත්ත උදැල්ලයි මතක බලගන්නකො. අලුතෙන්ම ගත්ත උදැල්ලක මිට රළුයි, ගොරෝසුයි. ගොඩක්කල් වැඩ කරපු එකේ උදැල්ල මිට හරීම සිනිඳුයි. ඒ ගෙවිලා ගෙවිලා ගෙවිලා හැදිලා. ඒ විදිහට. ඒ වගේ මේ වැය කියලා ආයුධයක් තියෙනවා. ඒකේ සමහර ඒ ආයුධල වැඩ කරද්දි මේ ඒ වැඩ කරපු කෙනාගේ ඇඟිල්ලේ සලකුණ හිටිනවලු ඒ මිටිවල මිටි. ඒ කලක් එහෙ වැඩ කරලා කරලා එකම තැනින් අල්ලලා වැඩ කරලා එතන ඒ සලකුණ හිටිනවා. පැහැදිලිද? ඉතින් ඒක තේරුම් ගන්න ඉතින් ඔය සමහර අවියාවද ගෙවිලා තියෙනවා බලන්නකෝ. ඉතින් ඒ වගේ එක පාට ගෙවිලා නෙවෙයි ඒක. ඉතින් ඒක බලන්න මේ කාටත් අත්දැක බලන්න බෑ. ඒ වෙලාවේ ගෙවෙනවා කියලා හොයන්න බෑ. ඒ වගේ භාගතුන්ස පෙන්නනවා ඒ ඒ ආයුධයක මිට ගෙවෙන එක ඒ මොහොතේ කොච්චර ගෙවුනද කියලා හෙව්වට පේන්නේ නමුත් ගෙවෙනවා. ඒ වැඩ කරන කරන ගෙවෙනවා. කලක් ගිහිල්ලා බලපුවම ගෙවිලා. ආන් ඒ වගේ කියනවා. මේ සිතේ තියෙන අකුසල් බැහැර වෙලා කුසල් ඉපදිලා ධර්මාබෝධය සිද්ධ වෙන එක ඒ මොහොතේ හෙව්වට පේන්නේ අපට තියෙන භාගතුන් වහන්සේ ගැන විශ්වාසයෙන් ඒ ධර්මය ගැන විශ්වාසයෙන් භාගතුන් වහන්සේ කියා දුන් විදිහටම අඛණ්ඩව ධර්මය පුරුදු කරගෙන යෑම. කලක් යනකොට අර කුසල් කියවිලා කුසල් ඉපදෙලා බලවත් වෙලා. ඉතින් අපි ඒ විදිහට තේරුම් ගන්න. ඒ නිසා අකුසල විතරක දැකලා ඒවට බය වෙන්න එපා. බය වෙනවා. ගොඩක් අය බය වෙලා ශෝක කරලා අනේ දුරු වෙන්නේ නැහැ නේ කියලා හිතනවා. එහෙම හිතන වාරයක් පාසා ඔබේ ශ්‍රද්ධාවට හානි වෙනවා. ඒ ශ්‍රද්ධාව දුබල වෙනවා. ආය වඩන්න බැරි වෙන්න පුළුවන්. නේද? උපන් ශ්‍රද්ධාව දුබල වුණාම මොකද වෙන්නේ? ඊට පස්සේ කවුද උදව් කරන්නේ? ඇති කරගන්න. මොකද ඒක ඔබගේ සිත තුළ ඔබම ඇති කරගත්ත දෙයක්. අපට පේන්නේ නැහැ. අපට ආය හදන්නත් බෑනේ. නේද? ඊට පස්සේ ඔබ සිත තුළ ඔබ හිතෙනවා අනේ කිව්වට කෙරෙන්නේ නැහැ නේ කිය කිය තමයි බනහන්නේ. එතකොට මේ ධර්ම ශ්‍රවණේ පවා ඔබට උපකාර පිණිස පවතින්නේ නැහැ. ඔබේ අකුසල් ප්‍රහාණය පිණිස. ඒ නිසා ඒ මොහොතේ අකුසල් ෂේ වුණාද කියලා බලන්න එපා. භාවනා කරගම සමාධිය තියනවාද කියලා බලන්න එපා. ඔබ බය නැතුව භාගතුන් වහන්සේ කිව් දේ කරගෙන යන්න. බය නැතුව භාගතුන් වහන්සේ කිව් දේ කරගෙන යන්න හැබැයි ඒ විදිහට කරන්න ඕන. ප්‍රතිඵල හොයන්න එපා. ප්‍රතිඵල යම් කලකදී ලැබෙනවා. ඒක ඒකාන්තයෙන් වෙන එකක්. ඒක අද්භූත මේ දැන් නෙමෙයි ප්‍රතිඵල ලැබෙනවා. අර ඒ මොහොතේ බලපුවහම වෙන්නේ ඒ මොහොතේ පේන්නේ නැහැ. ඊටාම සියුම් එකක් ඒක. දැන් රාගය ගෙවිල යනවා කියන එක. දැන් මේ අකුසල විතරක තණ්හාවට අයිති දේවල්නේ නේද? මේ අකුසල විතරක විදිහට පෙන්වන්නේ තණ්හාවට අයිති දෙයක්. දැන් කාම විතරකය කියන්නේ තණ්හාව. ව්‍යාපාද මේ විතරක අකුසල විතරක කියන්නේ පොදුවේ ගත්තාම තණ්හාවටයි අයිති. ඒක පැහැදිලිද? ඈ දුක හටගන්නේ තණ්හාවෙන් කියලා භාගතුන් පෙන්වනව නේද? ඒ තණ්හාව තමයි විවිධ විදිහට පෙන්වන්නේ. රාග ද්වේෂ මොහ කියන්නේ දුක දුකේ හට ගැනීම නේද? දැන් පැහැදිලිද? ඉතින් රාග ද්වේෂ මොහ කියලා වෙන් කරාට එකතු වෙලා ගත්තොත් තණ්හාව. තණ්හාවම තමයි. ඒතර කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක ඒවත් තණ්හාවට තමයි අයිති. තණ්හාව වෙන විදිහට වෙන් කරලා පෙන්නනවා. පැහැදිලි නේද? ඒතර තණ්හාවේ ෂේ වීම තමයි දුකේ නැතිවීම නිවන විදිහට භාගතුන්ස පෙන්වන්නේ. තණ්හා විශ්ය වීම. ෂය වීම කියලා කියන්නේ ඒක පෙනෙන එකක් නෙවෙයි. තණ්හාව ෂය වෙනවා කියන එක පේන්නේ නමුත් සිදුවෙන එකක්. ඒ සිදුවෙන්නේ ඉබේ නෙවෙයි. තණ්හාව ෂය වීම පිණිස වූ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් තණ්හාව ෂය වෙනවා. එතකොට ඒ විදිහට අපි මේ ප්‍රතිපදාව මෙයයි කියලා අඳුරගෙන ප්‍රතිපදාව වඩන්න වඩන්න තණ්හාංශය වෙනවා. තණ්හාංශය වීම අපි පිළිගන්න ඕන, විශ්වාස කරන්න ඕන. විශ්වාස කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි. මෙතෙන් අපි විශ්වාසය කියලා කියන්නේ භාගතුන් වහන්සේ ගැන පැහැදීම, ධර්මය ගැන පැහැදීම ගැනයි කියන්නේ. භාගතුන් වහන්සේගේ අවබෝධයනේ තණ්හාංශය වීම නේද? තණ්හාංශය වීම කියන එක මේ ලෝකේ මුලින්ම අවබෝධ කළේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ තමයි යලි යලි එක කියා දුන්නේ. නේද? තණ්හාවේ ෂේවීමක් ගැන ලෝකේ වෙන කවුරුත් කියලා නැහැ. කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ භාගතුන් වහන්සේගේ අවබෝධය පිළි අරගෙන තණ්හාව ෂේවීම පිණිස වූ වැඩ පිළිවෙල කරගෙන යනවා. කලකදී තණ්හාව ෂේ වුණා කියලා අපට පේනවා. ඒ තණ්හාව ෂේවීම තණ්හාව ෂේ වුණා කියලා පෙනෙන එක තමයි නිවන අවබෝධ කිරීම කියලා කියන්නේ. යම් කලක තණ්හාව සම්පූර්ණ ක්ෂය වුණාම නිවන සම්පූර්ණයි. ඉතින් මේ විදිහට මේ වැඩ පිළිවෙල කරගෙන යන කෙනාට යම් කලකදී මේ අකුසල් එහෙම නැත්නම් මේ තණ්හාව ෂේ වෙනවා තේරෙන කලක් එනවා නැත්තේ නෑ. ඒ මොහොතේ නෙමෙයි හැබැයි. යම් දුරකට ෂේ වුණාම පේනවා ධම්මෙටි ෂේ වුණා කියලා. පැහැදිලිද? යම් දුරකට ඒ ෂේ වුණාම අකුසල් එයාට තේරෙනවා දැන් මේ අකුසල් නෑ මගේ හිතේ කියලා. අන්න ඒ විදිහට අකුසල් ෂේ වීම යමෙක් තුල තේරෙනවා නම් ඒක එයාට ඉපදෙන ලොකු ප්‍රඥාවක්. ඉතින් ආන්ගේ විදිහ තේරුම් ගන්න නම් තමා තුළම විමසීමෙන් යුක්තව ධර්මයේ පුරුදු කරන්න ඕන. තමාගේ සිතේ ස්වභාවය විමසීමෙන්ම ධර්මයේ පුරුදු කරන්න ඕන. ඉතින් මේ විමසීමේදී විශේෂයෙන් මේ අකුසල විතරක ගැන හොඳින් තේරුම් ගන්න බලන්න. ඉතින් මූලික වශයෙන් මේ අකුසල විතරක එකපාරට ගෙවිලා යයි. දවසින් දෙකෙන් ගෙවිලා යයි. කියලා මේ අධි වේගයෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන්න එපා. ඒකාන්තයෙන් අකුසල විතරක ෂේ වෙනවා. එතකොට මේ ඒ අකුසල ෂේ පිණිස තමයි අපි අර භාගතුන් වහන්සේ ගැන විශ්වාසය, භාගතුන්ගේ අවබෝධය ගැන විශ්වාසය මුල් කරගෙන මූලික කරගෙන කටයුතු කළ යුත්තේ. එතකොට නිතර තේරුම් ගන්න නිතර හිතන්න අපි භාගතුන් වහන්සේ සරණ ගියායේ භාගතුන් වහන්සේගේ ධර්මය සංගරත්නයේ සරණ ගියායේ ඉතින් ඒ බඳු අයට මේ ඊටාම හීන අකුසල් හිතේ පවතින එක හොඳ නෑ කියලා කල්පනා කරා. තෙරුවන් සරණ ගිය ආය විදියට මේ හීන අකුසල් හිත්වල පවතින එක හොඳ නෑ. සුදුසු නෑ. අපිට මේ අකුසල් සුදුසු නෑ කියලා කල්පනා කරා. අන්නේ කල්පනාවත් ඒ අකුසල් දුරු කර ගැනීම පිණිස උදව් වෙනවා. ඊළඟට තේරුම් ගන්න දැන් මෙතන ඉන්න කොයි කවුරුත් යම් සමාජයේ යම් උසස් තැන්වල ඉන්න අය පිළිගැනීමක් තියන අය. ඉතින් ඒ වගේ තමාට තියෙන සමාජමය වටපිටාව ගැන කල්පනා කරලා හිතන්න අපි තෙරුවන් සරණ ගියාය බුදුරජාණන් ශ්‍රාවකයන්. ඉතින් මිනිසුන් අපි ගැන හිතන්නේත් ඒ විදිහටයි. ඒ නිසා අපිට මේ අකුසල් අපි ළඟ තියෙන එක හොඳ නැහැ. දුරු කරගන්න ඕන කියන හිත උපදවන්න. ඒ විදිහට කල්පනා කිරීමත් මේ අකුසල් ෂේ කරගන්න උදව් වෙනවා. ඊළඟට තේරුම් ගන්න අපි අකුසල විතර්ක හිතේ පවත්ත පවත්තා හිටියොත් අපේ සිත පෙනෙන ඉන්න පුළුවන්. දෙවියන්ට මේ සිත පේනවා. විශේෂයෙන් දෙවියන්ට මේ සිත පේනවා. නේද? ඒතර දෙවියන් මේ සිත පේනකොට අපේ සිතේ අකුසල් තිබුණොත් ඒක අපට සුදුසුද කියලා කල්පනා කරන්න. ඒතර දෙවියන් අප ගැන මොනවද සිතන්නේ කියලා ඒ ඒ ගැන කල්පනා කරන්න. ඒතර ඒ කල්පනාවත් අකුසල විතර්ක දුරු කරගන්න අපට ශක්තිය ලබා දෙනවා, ශක්තියක් ඇති වෙනවා. දැන් දෙවියන් අපේ සිත දැක්කොත් දෙවියන් අපට පහදින්නේ නේද? අපව පිළිකුල් කරනවනේ. නේද? දෙවියන් අපව බැහැර කරු දෙවියන් අප ගැන අකමැත්තෙන් එහෙම නැත්නම් කැමැත්තක් නැත්තම් අපි නිතර අකුසල් සිතුවිලි වලින් ඉන්නකොට දෙවියන් අපේ සිත පේනවා. ඒතකොට දෙවියන් අපි ගැන සතුටු වෙයිද? හ්ම්. දෙවියන් අපි ගැන සතුටු වෙන්නේ නැත්තම් කායි බිඳලා මලම් පස්සේ යයිද සුගතියකටවත්? ඈ? දැන් කෙනෙක් ඉන්නවා අහවලා මට මෙහෙම කළා මට මෙහෙම කළා මගේ දේපලට මෙහෙම කළා මගේ ඥාතීට මෙහෙම කළා කියලා තරහ සිතුවිලි පවත්ත පවත්ත පවත්ත ඉන්නවා. ඒ තරහ හිතුලි පවත්න විදියක් නේ. එතකොට ඊළඟට මේ තමන්ගේ වස්තුව ගැන ආසාවෙන්, කාමභෝගී දේවල් ගැන ආසාවෙන් එහෙම හිත හිත ඉන්නවා. එතකොට එහෙම කෙනෙක් දේශ දෙවියන් බලනකොට දෙවියන් මොකද කැමති වෙන හිතක් තියෙද? පිරිසිදු සිතක් වෙන්නේ නැහනේ. අපිරිසිදු සිත වෙන්නේ නේද? එතකොට දෙවියන් යාගෙන අපහදිනවා. දෙවියන් සතුටු වෙන්නේ නැහැ. දෙවියන් ඒ කෙනාගෙන අසුතිතින් වාසය කරනකොට සිත පිරිසිදු නැත්නම් සතුටු වෙන්නේ නැහැ දෙවියන්. ඒක ස්වභාවය. ඒතර දෙවියන් අසතුටුයි නම් ඒබඳු දෙවියන් ඉන්න ලෝකයකට යන්න පුළුවන්ද යාට? ඈ? බෑනේ. නේද? අපි හිතමු අපි සිත පිරිසිදුව තියනවා. අකුසල විතරක આવොත් ඉඩ දෙන්නේ නැහැ, බැහැර කරනවා. කුසල සිතුවිලි කුසල විතරක උපදවනවා. ඒවා පවත්වන්න උත්සාහ කරනවා. දෙවියන් මේ දකිනවා. එකක් දකිනවනේ. නේද? දෙවියන් මේක දකිනවා. එතකොට දෙවියන් සතුට වෙනවා. මෙයා කුසල විතරකට ඉඩ දෙන්නේ බැහැර කරනවා. කුසල විතරක පවත්වන්න උත්සාහ කරනවා. සතුට වෙනවා. දුර තබා වන්දනා කරනවා. එතකොට අපට දෙවියන්ගේ ආශිර්වාදය නිතර තියෙනවා. අපි එහි යන්න කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. නිවනට නැමුණ හිත තියෙන කෙනා පිරිනොම් පෑවේ නැත්තම් ඊට සුදුසු ලෝකයක ඉපදෙනවා. ඒවා හීන ලෝක නෙමෙයි නේද? භාගතුන්ස පෙන්නනවනේ. ඒතර අපිට අමුතින් සුගතිය ලැබේවා කියලා පතන්න දෙයක් නැහැ. පිරිසිදු සිත තියෙන තාක් පිරිනොම් පෑවේ නැත්නම් ඊටාම ප්‍රනීත ලෝකවල ඉපදෙනවා. මොකද දෙවියන් සතුටුසිතින් බලන් ඉන්නවා ඒ බඳු අය එහි පහළ වෙනකම්. ඉතින් ඒ නිසා අපේ අපිරිසිදු සිත දෙවියන් දැක්කොත් අපට සුදුසු නෑ කියලා කල්පනා කරන්න. ඒ විදිහට කල්පනා කරන එකත් මේ අකුසල විතරක දුරු කරන්න උපකාරයක් වෙනවා. ඉතින් ඒ විදිහට ධර්මානුකූලව කල්පනා කිරීම. සාමාන්‍යයෙන් අපි උපක්‍රම කියන්නේ නේ සාමාන්‍ය භාෂාවෙත් උපක්‍රම කියලා කියනවනේ. ඒක උපායක්. ඒ උපාය ධර්මානුකූල කල්පනා කිරීම තුළ උපදවන්න ඕන එකක්. ඒ වගේ ගොඩාක් උත්සාහ කරලා පුංචි උත්සාහයක් නෙමෙයි. ගොඩක් උත්සාහ කරලා මේ අකුසල විතරක බැහැර කරන්න පුළුවන්. ඒ අකුසල විතරක බැහැර කළා ඊටාම සුවපන්සු සිතකින් වාසය කරන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඊළඟට තේරුම් ගත යුතු දේ ඊටාම වැදගත් දේ මේ විදිහට තේරුම් ගන්න. යමෙක් මේ අකුසල විතර්ක හිතේ බලවත් කරගත්තොත් බලවත් වෙන්න හැරියොත් අපි හිතමු කාම විතර්කය. කාම විතර්කේ ඉපදෙනවා ඒ විතර්කේ බැහැර කරන්න බලවත් වෙන්න ආරිනවා. මොකද වෙන්නේ යාට? ඒ සිතේ අකුසල විතර්කේ පැවතිලා පැවතිලා එතනින් නතර වෙනවද? අපිරිසුන් සිත එතනින්ම නතර වෙනවද නෑ නේද? ඊට පස්සේ වචනේ අපිරිසිදු වෙන්න පටන් ගන්නවා. නේද? තවදුරටත් ඒ අකුසලයේ බැහැරෙනකොරොත් කයත් අපිරිසිදු වෙනවනේ. දැන් ඒතර ඔබට පේනවද මේ කාම විතරක ආදී අකුසල විතරක ප්‍රහාණය නොකොට බලවත් වෙන්න හැරියොත් සීලය paludu වෙනවනේ. සීලේ paludu වෙනවා. සීලේ paludu වෙනකොට මොකද වෙන්නේ? සීලේ paludu වෙනකොට කාම විතරක වලට මොකද වෙන්නේ? කාම විතරක, ව්‍යාපාද විතරක ආදී දේ. සීලේ පළුදු වෙද්දී අකුසල විතරක වලට මොකද වෙන්නේ? තවත් වැඩි වෙනවා. අපි හිතමු යම් කෙනෙක් ඉන්නවා කාම විතරකේ බලවත් වෙලා වෙලා කාම විතරකේ පාලනය කරගන්න උත්සාහ කරන්නේ බලවත් වෙනවා. ඊට පස්සේ කාම සහිත සිතුවිලි වචන බවට පත් වෙනවා. නොයෙකුත් ඒ වචන පරිහරණය කරනවා. ඊට පස්සේ කයත් වැරදි විදිහට හසුරවනවා. ඒතර එයා ඒ වචන වැරදි විදිහට හසුරවන්නේ කය වැරදි විදිහට හසුරවන්නේ සිත මුල් කරන්නේ දැන් දැක්කද ඒතර කාම විතරකයේ පාලනය නොකළොත් එහෙම කාම විතරකෙන් කාමයේ වැඩිලා යන හැටි ඊට පස්සේ සිල් බින්දිනවා සිල් බින්දින්දිත් වැඩින්නේ මොනවද කාමයේම කාම විතරකම වැඩිලා යනවා ඒතර භයානකයි නේ භයානකයි එහෙනම් මේ අකුසල විතරක දැන් ව්‍යාපාද විතරකෙත් එහෙමයි නේ ව්‍යාපාද විතරකේ පාලනය කරන්නේ නැහැ බහැර කරන්නේ නැහැ කෙනෙක් ඒකම වැඩිනවා ඒකම වැඩිෙන්න වැඩිෙන්න වචනත් පිට වෙනවනේ නපුරු වචන. රළු වචන නපුරු වචන පිට වෙන පටන් ගන්නවා. ඒක පාලනය කරනකොට ඊට පස්සේ කායික වශයෙන්ුත් නපුරු දේ, රළු දේ, දරුණු දේ කරනවා නේද? ඒතර නපුරු දේ, රළු දේ වචනෙන් පාවිච්චි කරනකොට සිත මුල් වෙනව නේද? නපුරු රළු වැඩ කයින් කරනවා. ඒතර සිත මුල් වෙනව නේද? එහෙනම් බලන්න අකුසල විතරක බැහැර නොකළොත් වචනයත් අපිරිසිදු වෙලා කයත් අපිරිසිදු වෙනවා. එහෙම වෙන්න වෙන්න යලි යලිත් ඒ සිත අපිරිසිදු වෙනවා. දැන් ඔබට තේරෙනවද මේ භයානකම? එහෙනම් ඒ සිතේ අපිරිසිදු භාවය බලවත්ම වෙන්නේ කොතනදීද? මේ අකුසල විතරක බැහැර නොවි වාචසික කායික දුස්චරිතයේ බවට දක්වා වැඩුණොත් එහෙම සිතේ අපිරිසිදු භාවය බලවත් බලවත්ම පෞසිදු වෙනවා පැහැදිලි නේද එහෙනම් ඔබ සිතේ යම් අකුසල විතරකයක් තියෙනවා නම් හටගත්තු ඒක වචන ඉපදෙන තාක් බලවත් වෙන්න දෙන්න එපා. කටුපඳුරක ඇටයක් බීජයක් දකින්න ගොවියෙක්. ඒ බීජය දැක්ක සැනින් ඒ අයින් කරනෝනේ ගොවියා. ඔන්න ඔය කමන්නේ පොඩි කන්නේ කියලා තියන්නේ. මොකද ඒක වැඩිලා වැඩිලා වැඩිලා මුළු වගාම විනාශ කරලා දානවා. ඒ නිසා අකුසල සිතුවිලි මාත්‍රයක් හෝ සිතක තිබුණොත් ඒ ගැන බයක් ඇති කරගන්න එක බැහැර කරන්න උත්සාහ කරන්න. ඒ අකුසල විතර්කවල ඔබ ගණන් නොගෙන ඔබ නොසිතූ විදිහට ඔබ දන්නේ මේ අකුසල විතර්ක කියලා. ඒකයි අපි අර කලින් කියලා දුන්නේ මේ gedara සිදුවෙන පුංචි සිදුවීම්. මුල් කරගෙන පුංචි සිතුවිලි තමයි මුලින් තියෙන්නේ. කැම ටිකක් බෙදෙනකොට මේ අඩුවෙන් බෙදුවා. පුංචි දෙයක්. මට අඩුවෙන් බෙදුව අක්කට වැඩියෙන් බෙදුවා කියලා හිතනවා. ළමයිගේ හැටිනේ පුංචි සිතුවිල්ල පවත්තලා පවත්තලා සිතනේ නරකනේ. ඊට පස්සේ වචන බවටපත් වෙනවා. අම්මට බයිනවා තාත්තට බයිනවා නේ වචන. ඒතර බලන්න පුංචි සිතවිල්ල බැහැර කරන්න බැරුණාම වචන බවට පත් වුණාන් පස්සේ කොච්චර ලොකු හානියක්ද වෙන්නේ. ඉතින් මිනිස්සු ගහගන්නේ, බැනගන්නේ, මරාගන්නේ, කපා කොටාගන්නේ ඒ ඔක්කොම සිත මුල් වෙලානේ නේද? එහෙනම් සිතේ කුමක්ද මුල් උනේ? එක්ක කාම විතරකේ, ව්‍යාපාද විතරකේ, විහිංසාව විතරකේ මේවා. එහෙනම් බලන්න මේ සිතවිලි එකපාරට ගොන්නක් ආවේ නැනේ හිතේ. පුංචි දෙයක් ආවේ. සමහර විට ඒක කෙනෙක් කිව්ව වචනයක් අන්න ඔයාට බැන්නා කියලා කියනවා. ඒ පුංචි වචනේ තමයි මෙනෙහි කර කර ඉන්නේ. මට බැන්නලු කියලා. නමුත් ඒක ඒ වෙලාවේ ඒකේ බරපතලකම භයානක බව තේරුම් නොගත්ත කෙනා ඒක වැඩිෙන් දරිනවා. අන්තිම එක මහා විනාශයක් දක්වාම අපේ සිත මුළු මොනින්ම විනාශ වීම දක්වා ඒ අකුසලේ වැඩෙනවා. ඒ නිසා අකුසලය සුළු හෝ වේවා විශාල වේවා අකුසලයේ අකුසලයේ විදිහටම තේරුම් ගන්න. මේක පුංචි අකුසලයක් නේ කියලා ඒක නොසලකා ඉන්න පා බැහැර කරන්න උත්සාහ කරන්න. අකුසල් බැහැර කිරීම පිණිස විශාල සිහිනුවණක්, කල්පනාවක්, උත්සාහයක් නිතර පවත්වන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි අපි අර කලින් කිව් විදිහට හිතන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ විදිහට අකුසල් බැහැර නොකර අකුසල සිතුවිලි කාම විතරක ආදී ඒ අකුසල සිතුවිලි බැහැර නොකර තිබුණොත් කායික වාචසික දුස්චරිත දක්වා. ඒ කියන්නේ සීලයේ paludu වීම දක්වා ඒ අකුසල විතර්ක බලවත් වෙනවා නේද? සමහරු ඊටාම බරපතල පාපී ක්‍රියා දක්වාම ඒ අකුසලයේ බලපත් වෙනවා. දැන් දේවදත්ත බලන්න එයා සිටේ උපන් කාම විතර්කයක්. එයාගේ සිටේ උපන් ව්‍යාපාද විතර්කයක්. මුලින් හටගත්තේ නේද? කෙරවල වුණේ කොතනින්ද? කල්පයක් දුගතියේ පැහෙන්න සිදුනානේ. සිතවිලි ගොන්නක් එකවර ආවේ නෑ නේ එක සිතවිල්ලක් දෙකකින් පටන් ගත්තේ. නමුත් එයාට ඒ සිතවිල්ල ඒ සිතවිලි ස්වල්පය අකුසල් කියලා තේරුම් ගන්න බැරි වුණා. අකුසල් කියලා පිළිගත්තේ බැරි වුණා. පිළිගන්න බැරි වුණේ බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිනො ගැනීම. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේගේ වචනේ පිළිනොගත්තොත් අපට ආරක්ෂාවක් නෑ කියලා අපි තේරුම් ගන්න ඕන. ඒ විදිහට මේ අකුසල විතරක බලවත් වෙන්න නොදී දුරු කරගන්න උත්සාහ කරන්න. ඊළඟට මේ කරුණ ටිකක් හොඳින් තේරුම් ගන්න. දැන් අපි තේරුම් ගත්ත කලින් අකුසල විතරක බලවත් වුනොත් සිල් බිඳිනවා. නේද? සිල් බිඳුනොත් බිඳිනවා කියන්නේ එතන මොකද වෙන්නේ අකුසල විතරක? යලියලි බලවත් වෙනවා නේ. නේද? නේද? එතකොට අපි ධර්මයේ පුරුදු කරන්න උත්සාහ කරන කෙනා මේ අකුසල විතරක බලවත් වෙලා සිල් බිඳිනවා. මේ හැම එකකම සිත යලි යලි අපිරිසිදු වෙනවා. ඉතින් මේ අපිරිසිදු භාවය දුරු කර ගැනීම පිණිස කොතනකින්ද ආරම්භ කරන්න තියෙන්නේ? සීලයේ බිඳින එක තමයි භයානක නේද? නමුත් සිල් බිඳින්නේ අකුසල විතරක නිසා. නමුත් අකුසල විතරක ඉස්සෙල්ලා අයින් කරන්න බෑ. පැහැදිලිද? මුලින්ම අපි සීලය ආරක්ෂා කරගන්න ඕන. මුලින් සීලය ආරක්ෂා කරගන්න ඕන. සීලය ආරක්ෂා කර ගන්නකොට අකුසල විතරක පාලනය වෙනවා. සීලය ආරක්ෂා කර ගන්නකොට අකුසල විතරක පාලනය වෙනවා. දැන් ඔබට මෙහෙම හිතන්න. දැන් අකුසල විතර අපි කාම විතරක තේරුම් ගන්න. කෑම ගැන බලවත් ආසාවක් තියෙනවා. ඒ විතර්කයෙන් බලවත් වෙලා සමහරු නොයෙකුත් පව් කරගන්නව නේද? සත්තු මරන් කනවා, හොරකම් කරන් කනවා. ඒ දක්වාම ගොඩාක් පව් කරගන්නවනේ දේවී තර්කයේ මුල් කරගෙන. හරි? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක් මේ අකුසල විතර්කේ පාලනය කරන්න උත්සාහ කරනවා. ඒතර පංචශීලයේ සමාදන් වෙනවා, අටශීලයේ සමාදන් වෙනවා. ඒක සිල් ආරක්ෂා කරනවා. අපිට යම් කෙනෙක් අටශීල් ආරක්ෂා කරනවා. අටශීල් ආරක්ෂා කරනකොට විකාල භෝජනයෙන් වළකින්න උත්සාහ කරනවා. දවසක් එහෙම උත්සාහ කරනවා කියලා. ඒතර එයා ඊට මුන්න රස මිහිරි කෑමක් මුණ ගැහෙනවා, හම්බෙනවා, සුවඳ දැනෙනවා. දැන් කන්න හිතෙනවා. ඒ කෑම ගැන ආසාව හිතෙනවා. කෑම මතක් වෙන්න පුළුවන් නේද? ඒ විදිහට කාම විතරක එන්න පුළුවන් නේද යාට? නොයෙකුත් කාම විතරක එන්න පුළුවන් නේ. නමුත් ඒ කාම විතරකේ එද්දී සීලය මුල් කරගෙන වාසය කළොත් මම සිල් සමාදන් වෙලා ඉන්නේ කියලා ඒ තේරුමින් යුක්තව යා වාසය කළොත් ඒ සිල්පද බිඳ ගන්න නැතුව ආරක්ෂා කරගත්තොත් කාම විතර්කේ වැඩෙයිද? වැඩෙන්නේ නැහැ නේද? දැන් අටසිල් සමාදන් වෙලා නැති දවසට ඔන්න කෑම ගැන ආසාවක් එනවා. ඕන වෙලාවක කෑම කනෝ නේද යා? රසක් මතක් වෙනවා නැත්තම් සුවඳක් දැනෙනවා. ඒතර කනවා නැත්තම් කෙනෙක්ගෙන් ඉල්ලන හරි කන්න හිතෙනවනේ. නමුත් සිල්ගත දවසට බඩගිනියාවත් සුවඳ දැනුණත් කන්න හිතෙන්නේ නැහැ නේද? එහෙනම් ඒ නොකා හිටියේ කුමක් මුල් කරන්නේ? සීලය මුල් කරන්නේ. ඒ සීලය ගැන ගෞරවය නිසා ඒ කාම විතරකයේ පාලනය වුණා දැන් තේරුණාද? ඈ? ඒ සීලය ගැන ගෞරවයක් ඇති වුණේ ඇයි? සීලය සමාදන් කළා නේද භික්ෂුන් වහන්සේලා? නේද? එනේ භික්ෂුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් සීලය ආරක්ෂා කරගන්නවා. ඒ භික්ෂුන් වහන්සේ ගැන ගෞරවයක් ඇති වෙන කොහොමද? ධර්මයේ නිසා නේද භික්ෂුන් වහන්සේලා පවතින්නේ. එහෙනම් ධර්මයේ ගැන ආරක්ෂා ගෞරවය නිසා භික්ෂුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් තියෙනවා. ධර්මානුකූල නිසානේ භික්ෂුවට ගරු කරන්නේ. නේද? ඒ භික්ෂු මුල් කරගෙන ඒ භික්ෂු ගෞරවයත් එක්ක සීලය කෙරේ ගෞරවයක් තියෙනවා. එතකොට ධර්මයේ ගැන ගෞරවයක් ඇති වෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ නිසානේ. ඒතර භාගතුන් වහන්සේ ගැන ගෞරවය තියෙන කෙනා ධර්මයේ ගැන ගෞරවය තියෙනවා. ධර්මයේ ගැන ගෞරවය තියෙන කෙනා සංඝ රත්නය ගැන ගෞරවය තියෙනවා. එයාට සීලය ගැන ගෞරවයක් තියෙනවා. ඒ විදිහේ සීල ගෞරවයෙන් යුක්ත කෙනා තමන් සමාදන් වූ සිල්පද මුල් කරගෙන අකුසල විතර්කය පාලනය කර ගන්නවා පාලනය වෙනවා කරගන්න දෙයක් නැහැ අපි අමුතුවෙන් හිත හිතා ඉන්නේ නැහැ නේද මේ සිල් ගත දවසට නැහැ නේද බඩගිනි දැනෙන්නේ නැහැ නේ ගොළ සිල් අරන් හොරුවේනේ දැන් ඕගොල්ලෝ මේක තේරුම් ගන්න සිදු වෙන විදිය නේද එදාට දැන් දැන් අටසිල් ගත්ත කෙනා සිල්පද ගොඩාක් රකින්නවනේ නේද සිතේ අකුසල විතර්ක එකටොත් එදාට ඉඩක් නැහැ නේද? එදාට බණ අහනවා, භාවනා කරනවා. පහසු ජීවිතයක් තියෙනව නේද? ඊළඟට බලන්න එකපාරට ඒ දිනුවක් ආවෙත් නැහැ නේද? නේද? කලක් තිස්සේ පුරුදු වීමෙන් නේද? ඒතර ඒ වගේ සිල්ගත් දවසට අකුසල විතරක පාලනය වෙලා පහසුවක් සහිතව ජීවිතයක් ඉපදුනේ භාගතුන් වහන්සේ ගැන උපන් පැහැදීම මුල් වෙලානේ. ඒතර ධර්මයේ ගැන පැහැදීම තියෙනවා, සංඝරත්නය ගැන පැහැදීම, සීලය ගැන පැහැදීම, ගෞරවය තියෙනවා. ඒතර බලන්න අන්නේ ගෞරවයේ පැහැදීම මුල් වෙලා සිල්වත් ජීවිතය ගත කරන කෙනා තුළ අකුසල විතර්ක පාලනය වෙනවා. එහෙනම් අකුසල විතර්ක දුරු කරන්න කැමති කෙනා පළවෙනි පියර විදියට කුමක්ද කළ යුත්තේ? සීලය ආරක්ෂා කර ගැනීම. එහෙනම් පංච සීලයේ නිති හොඳින් ආරක්ෂා කරගන්න. පොයට අට සීලයේ හොඳින්ම ආරක්ෂා කරගන්න. ඉතින් අට සීලය ආරක්ෂා කරගන්න කෙනා තමන් මේ Tamanට පහසු පරිසරය ඇති කරගන්න. ගොඩක් අයට gedara පහසු නම් gedara කරන්න. සිල් ගන්න එක නාම මාත්‍රික කරන්න එපා. නාම මාත්‍රික සිල් ගන්න අරගෙන තේරුම්න්නේ. දැන් සමහර සිල් ගන්න ඊටාම සුදුසු පරිසරය තියෙද්දී සුදුසු නැති පරිසර වලට යන කට්ටිය ඉන්නවා. දැන් සමහර අයගේ gedara ඊටා පිරිස මේ නිදහස්. ගෙවල් ඊටා නිදහස් පරිසර තියෙන කට්ටිය ඉන්නවා ගෙවල් වල. එයා ගෙවල් වල සිල් ගන්න ඕනේ. gedara නිදහසක් නැති පරිසර තියන අය ඉන්නවා. gedara පරිසරයේ සමහර අයගේ පරිසරය නිදහස් නැහැ. අපි තුන් සෙනඟ වැඩි නිතර මිනිස්සු වෙනවා. සමහරු ටීවී බලනවා සද්ද බද්ද වැඩි ගෙවල් වල සමහර තැන්වල. ඉතින් එතන එයාට සිල් ගන්න බෑ. බැරි වෙන්න පුළුවන්. මොකද අනිත් කට්ටිය පාලනය කරන්න බෑනේ. එයා සුදුසු තැනකට යන්න ඕනේ. ගිහිල්ලා එතන සිල් අරන් ආරක්ෂා කරනවා. ඉතින් සමහර අයට ගෙවල් ඊටාම හොඳයි නිදහස්. කලබලයක් නැහැ. සද්ද බද්ද නැහැ. ඉතින් එයාට gedara සිල් අරන් ආරක්ෂා කිරීම ඉතා හොඳයි. බලන්න සසඳලා බලන්න. gedarada වඩා හොඳ පරිසරේ වෙනත් තැනක්ද කියලා. සමහරට වෙන තැනක ගොඩාක් ක්ෂණක වැඩි නොයෙකුත් විදිහේ මිනිස්සු ඉන්නවා. අනවශ්‍ය කතා ඇති වෙනවා. ඇහැ අසංවර වෙනවා. ඒක සීලේ නියම අරමුණ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ සීලේ ආරක්ෂා වීම පිණිස වඩා සුදුසු පරිසරය තේරුම් ගන්න. gedara වඩා සුදුසු නම් gedara කරන්න. gedara සුදුසු නැත්නම් ඊට අදාළ සුදුසු තැනකට යන්න. ඒ විදිහට තෝරගෙන සීලය ආරක්ෂා කරගන්න සීලය ආරක්ෂා කරගන්න කෙනාට සීලය ආරක්ෂා වීමත් එක්ක ඒ අකුසල විතරක පාලනය වෙනවා. ඉතින් සීලය ආරක්ෂා වීමේදී සීලය ආරක්ෂා වෙන්න ගොඩාක් උපකාර වෙනවා ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයත් සම්පජඤ්ඤයත්. ඉන්ද්‍රිය සංවරය නැතුව සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකයි මම කියේ පොයට අටසිල් සමාදන් වෙනකොට එතනදී විශේෂයෙන් විශේෂ සිල්පද සමාදන් වෙනව නේද? දැන් සාමාන්‍ය නිති පංචශීලයේ කිව්වහම සිල්පද පහක් ආරක්ෂා වෙනවා. ආරක්ෂා කරනවා. පොයට අටසිල් කියලා සමාදන් වෙනකොට සිල්පද 8ක්. අර පංචශීලයේ තියෙන සිල්පද පහ තවත් බලවත් ආරක්ෂා කරනවා. ධර්මනේ නේද? සාමාන්‍ය දිනයට වඩා බලවත් ආරක්ෂා කරනවා නේද? ඊට අමතරව තව සිල්පද තුනක් සමාදන් වෙනවා. ඉතින් ඒ ඒ සිල්පදවලදී අටසිල් සමාදන් වීම තුළ සිදුවෙන දේ තේරුම් ගන්න. ඉන්ද්‍රි සංවරේ බලවත් වීම අකුසල විතර්ක පාලනය කිරීම මේ වගේ බලවත් දේ සිදු වෙනවා. රාග ද්වේෂ මොහ පාලනය කිරීම තමයි එදාට බලවත්තු කෙරෙන්නේ. ඉතින් දැන් ඔබ අටසිල් සම්බන්ධ වෙනවම නච්ච ගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්තාන වේරමණී සික්ඛාපදං සමාදයම කියලා සමාදන් වෙනවා නේද? ඉතින් එතකොට සම්පූර්ණ ඉන්ද්‍රි සංවරය කරනවා එතන නේද? නැටුම් ගැයුම් වැයුම් ආදී බලන්නෙත් නැහැ කරන්නෙත් නැහැ එදාට. සාමාන්‍ය දහර ඔබ ඒක බලනවා ඇති. නැටුම් ගෑම් වයම් බලනවා ඇති. ඒක පාලනය කරලා නැහැ ඕගොල්ලෝ. ඉතින් ඒ ඒ වගේ දේවල් බලන්න බලන්න ඉන්ද්‍රිය අසංවරයක් තුලනේ මේ වාසය කරන්නේ. ඒතර ඒ ඉන්ද්‍රිය අසංවරය තුල වාසය කරද්දී කාම විතරකෝල් පෝෂණය වෙනවනේ නේද? ඒතර බලන්න සිල්පද ආරක්ෂා කිරීමෙන් ඒ කාම විතරකයට කාම විතරක උපදවන්නත් ඒවා දිනු වෙන්නත් අනුබල දෙන්නේ නැහැ නේද? අන් එහෙම තීරුම් අරගෙන ඉන්ද්‍රිය සංවරය හොඳින් පවත්වා ගන්න සම්පජාන්නේ තේරුම් ගන්න පුරුදු කරන්න. ඒතර සිල්පද ආරක්ෂා වෙනවා. සිල්පද ආරක්ෂා වීමෙන් කාම විතරක ආදී ඒ අකුසල විතරක පාලනය වෙනවා. ඒතර කාම විතරක ආදී අකුසල විතරක පාලනය වෙලා ඒවා දුර්වල වීමෙන් සිල්පද හොඳින්ම ආරක්ෂා වෙනවා. සිල්පද බිඳෙන්නේ නැති දේ බවටපත් වෙනවා. ඒතර සීලෙ බිඳෙන්නේ නැත්නම් හිතේ ඒ වෙනුවට යම් කාම විතරක තියෙනවා නම් ඒ විතරක යලි බලවත් වෙන්නේ නැහැ නේද? සීලේ බිඳෙනවා නම් තිබුණු කාම විතරක බලවත් වෙනව නේද? සීලේ බිඳෙනවා නම් අකුසල විතරක යලි යලි බලවත් වෙනවා. සීලේ නොබිඳෙන දෙයක් බවටපත් වුණොත් ඊට පස්සේ තියෙන අකුසල විතරක බලවත් වෙනවද? ඈ? නෑ නේද? දැන් මේ දැන් සීලේ බිඳෙනවා නම් තියෙන අකුසල විතරක යලි බලවත් වෙනවා නේ? තේරෙනව නේද? සීලේ බිඳෙන්නේ නැති දෙයක් බවටපත් වෙනවා. ඊට පස්සේ අකු තියෙන අකුසල විතරක බලවත් වෙනවද? බලවත් වෙන්නේ නැහැ. ආන් ඒ විදිහේ ඒ අකුසල විතරක බලවත් නොවන නිසා ඒ අකුසල විතරක බලවත් නොවන කෙනාට ඒවා ශේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා සම්පූර්ණයෙන් නිරුද්ධ කරගන්න යන්න පුළුවන්. ඒ විදිහට තේරුම් අරගෙන සීලය හොඳින් රැකගන්න සීලය හොඳින් රැකගෙන සීලය සම්පූර්ණ කරගත්තොත් යම් කලකදී ඔබට ඔය සිත්වල තියෙන අකුසල විතරක සම්පූර්ණයෙන් බැහැර කරගන්න පුළුවන් කමක් තියෙනවා. අකුසල විතරක බැහැර කරගත්තා කියන්නේ ඔබ ධර්මය තුල ගොඩාක් ලොකු ජයග්‍රහණයක් ලැබපු අය බවට පත් වෙනවා. ඉතින් අකුසල විතරක බැහැර කරගන්න නැතුව එතනින් එහාට ධර්මයේ පුරුදු කිරීමක් හිතන්නවත් එපා බෑ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හාව ෂේ වීමේදී අකුසල් දුරු කිරීමේදී මුලින්ම දුර වෙලා යන්නේ විතර්ක. විතර්ක විදිහටයි දුර වෙන්නේ. ඊට පස්සේ සංඥා විදිහටයි දුර වෙන්නේ. ඊට පස්සේ විඳීම් විදිහට. ඒ විදිහට තමයි මේ දුර වෙලා යන්නේ. සිතේ අකුසල්. ඉතින් ඒකට පදන වෙන්නේ සීලය. සීලේ පිරුන් නැතුව විතර්ක දුර වෙලා යන්නේ නැහැ. සීලේ පිරෙන්න ඕනේ. ඒකයි සීලේ පිරෙන කෙනා තුල ප්‍රමුදිත භාවය ඇති වෙන්නේ. ප්‍රමුදිත භාවය ඇති වුණ කෙනා තුල ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණ කෙනා තුල පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වුණ කෙනා තුල තමයි කාමයන්කින් වෙන් වෙලා, අකුසලයන්කින් වෙන් වෙලා විතක් ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සමාධිය ඇති වෙන්නේ. දැන් පේනවද කාමයන් අයින් වෙන්නේ කොයි වෙලාවද? කාම විතරක අයින් වෙන්නේ කොයි වෙලාවද කියලා. සීලේ පිරෙන්න ඕනනේ. සීලේ පිරුණන් පස්සේ සීල් පිරුණු සීලෙන් යුක්ත කෙනා සමාධිය උපදව ගත්තොත් ඒ සමාධිය පිරෙන්නේ නැහැ. පිරෙන්නේ නැති වෙන හේතුව තමයි සීලේ පිරුණු කෙනා තුල කාම විතරකේ ෂේ වෙන්න පටන් ගන්නවා. කාම විතරකයට වැඩිම ටීඩක් නැහැ සීල් පිරුණු කෙනා තුල. සීලේ නොපිරි යම් කෙනෙක් තුන සමාධිය ඇති වෙන්න පුළුවන්. සීලෙන් නොපිරුණු නිසා සීලෙ පිරුණු නැති කෙනා තුළ සමාධිය ඇති වුණත් සීලෙ පිරিলা නැති නිසා අකුසල විතරක ෂේ වීමක් වෙන්නේ නැහැ. අකුසල විතරක වැඩින්න පුළුවන්. එයා තුළ උපං සමාධිය පිරිහෙනවා. පිරිහෙන ඉර කඩ වැඩි. ඒ නිසා බණ භාවනා කරන කෙනා සමාධිය ගැනම බලවත් අනවශ්‍ය විදිහට සමාධිය නැහැ කියලා කනගාටු වෙයි ඉන්නේ නැතුව සීලය ආරක්ෂා කරගන්න. සීලය සම්පූර්ණ කරගන්න. ශීලය සම්පූර්ණ කරගත්තොත් අකුසල විතර්ක ෂය වෙන්න පටන් ගන්නවා. එයාට සමාධියක් ලබන්න අමුතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ එයා පහසුවෙන් බණ භාවනා කරනකොට අකුසල ෂය වෙලා ගිහලා සමාධිය ඉපදෙනවා. ඒ විදිහට තේරුම් ගන්න මේ ගැඹුරු ධර්මයේ ඉතින් අද හවස කතා කළ දේවල් ඔබට තරමක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් යලි අහනකොට අමාරු වෙන්නේ නැහැ. ඉතින් අපි සෙත් පතනවා. අප මේ කළ විග්‍රහය ඔබට පහසුව පිණිස හේතු වේවා ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස විශ්වාසය ඇති කරගෙන ධර්මයෙන් නිසිඵල නෙලාගෙන මේ දැනුම් තේරුම් තියෙන කාලේ මේ ධර්මයේ මහා සුව පහසුව විඳින්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි සිතනවා